මං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං තී ගරුතර මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි මේ දේශනාවට ඇහුම්කම් දෙන අපේ සහෝදර අන්‍ය ජාතික අන්‍ය ආගමික පින්වතුනි පින්වතියනි වැදගත් දේශනාවකට මේ රටේ ආගමික ජාතික ප්‍රශ්නයකින් තොරව පොදු මහ ජනතාව ඇහුම්කන් දීම චාරිත්‍රයක්ව පවතිනවා ඒ නිසායි මවිසින් අන්‍ය ලබ්ධික අන්‍ය ආගමික කියන වචනය භාවිතා කළේ කවර ආගමක දේශකයාන කෙනෙක් වුවද වටිනා දේශනාවක් කරන විට අපිදු හොඳින් ඇහුම්කම් දෙනවා. ඒක දැනුගත් බුද්ධිමත් ලෝකයා පවත්වාගෙන එනු ලබන පින්වතුනි වටිනා චාරිත්‍රයක් ගුණාංගයක්ව පවතිනවා. මේ වගේ දවසකදී මා කල්පනා කළේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන ශීලාදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කොට ලෝකයාට සිතක් සලසනු පිණිසම ලෞතරා බුදුමවට පත්ව අපරිමිත සේවාවක් ඉටු කළ තථාගත බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානයෙන් බිඳක් මේ පින්වතුන්ට මතක් කරන්නයි මේ ගාථාව අපේ කුඩා දරුවන්ටත් කටපාඩම් මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පානින පූරෙත්වා පාරමේ සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපරිමිත කාලාන්තරයක් පුරා පාරමේ ධර්මයන් සම්පූර්ණ කොට ඌරෙත්වා පාරමී පත්තෝ සම්බෝධි මුත්තමං ඒ පාරමී ධර්මයන් පුරලා සම්මා සම්බුදු බවට පත් වුණා. ඒක සත්‍යයක් නැහැ වෙනස් කරන්නට පුළුවන් කමක්. ඒ උදාහර සත්‍යමය බලයෙන් ඒ තේන සත්‍ය වජ්ජේන හෝතු තේ ජය මංගලං මේ සත්‍ය බලයෙන් ඔබටත් ඔබ හැම කෙනෙකුටමත් සිතක් ශාන්තියක් යහපතක් සිදු වේවා කියන බවයි ගරුතර මහා සංඝයා වහන්සේ සෑම විටකම පිරිත් දේශනා කරන විට මේ ගාථාව පින්වතුන්ගේ සිත පිණිස සජ්ජායනා කරයි. එහෙමනම් මහා කාරුණික බුදුහාමුදුරුවෝ මහා කාරුණික කිව්වේ පුදුමාකාර කරුණාවන්ත හදවත බුදුමවට පත්වීමෙන් පින්වතුනි පමණක් නොවේ ඊට කලිනුත් උන් වහන්සේ තුල බෝධිසත්ව චරිතයෙන් අපට පේනවා මොනතරම් කරුණාවන්ත තත්වයකින් කටයුතු කරලා තිබෙනවද කියන බව කෙනෙකුට යහපතක් සැලසීමට ආරාධනාවක් ලැබෙන තුරු හිටියේ නැහැ හොයාගෙන පැනගෙන ගිහින් ඒකට මදහත්ව ක්‍රියා කළා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලයේ සිට ආපු උදාර ගුණය. ඒ උදාර ගුණ අපේ හිතට අරගෙන හිතට කවා ගැනීම ඒ අනුව පිළිපැදීම තමයි බුදු පියාණන් වහන්සේට කරනු ලබන ඉහළම ගෞරවය වන්නේ. ඒකමයි උන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යම් කෙනෙක් මගේ මේ ධර්මයේ දැනගෙන ඉගෙනගෙන සලකාගෙන ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්නවා නම් මාව දැකීම කියන්නේ ඒකයි ඒ බඳු පුද්ගලයාට මම බුදුරජාණන් වහන්සේ දුටු කෙනෙක්ය කියන බව සාඩම්බර සහිතව ප්‍රකාශ කරන්න පුළුවන් යෝ මං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ මං පස්සති ධර්මයේ දකින්නා මා දකින්නෙක්ය මා දකින්නා ධර්මයේ දකින්නෙක්ය ඒකයි ඔය මහා කාරුණික ගුණී తත්වය ලෝකේහි පවත්නා උදාර ගුණ ධර්ම හතරක් පිළිබඳව පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළා තිබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔය කියන ගුණ ධර්ම හතර සෑම මව්පිය කෙනෙක් තුලම තමන්ගේ දරුවන් කෙරෙහි තිබෙනවා සමහර විට පියා මව වැරදි වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වුණාට තමන්ගේ දරුවා ගැන පුදුමාකාර මෛත්‍රී සහගත බවක් තමන්ගේ දරුවා පිළිබඳව පුදුමාකාර කරුණාවන්ත ගතියක් තමන්ගේ දරුවාට දුකක් සැපක් වෙනවා නම් ඒක මටම උණු දුකක් සැපක් වශයෙන් සැලකීමයි මව්පියන්ගේ ආවේනික ධර්මතාවය. මේ ළඟට මුදිතා දරුවන්ට සැපතක් වෙනවා නම් මටම වෙච්ච සැපතක් හැටියට සැලකනවා ඒකත් කිසියම් ඊර්ෂියාවක් නැහැ දරුවන්ගේ දියුණුවට මව්පියවරු මේ උදාර ගුණ මව්පියන් තුල දරුවන් කෙරෙහි තියෙන සමහර විට අධර්මිෂ්ඨ මව්පියවරු වෙන්න පුළුවන් බලන්න අන්න ඒ ගුණ කවර ආකාරයෙන් උවත් නොවෙනස්ව වෙනසකින් තොරව දරුවන් කෙරෙහි තිබෙනවා මේ උදාර ගුණ හතර බුදුරජාණන් වහන්සේ තුලත් පින්වතුනි තම දරුවන් කෙරෙහි දක්වන්නාක් මෙන්ම ලෝක සත්වයා කෙරෙහිම පතලව පවතින. ඒකයි උන් වහන්සේගේ උදාර ගුණේ බවට පත් උනේ. ඔය තරම් කාලාන්තරය අපරිමිත දුක් විඳේ ඇයි? ඇත්ත වශයෙන්ම කියනවා නම් දීපංකර බුදුරජාණන් වහන්සේට කලින් බුදු උනේ බුදුවරයන් වහන්සේලාගේ ශාසන පවතින කාලවලත් අපේ මහබෝසතාණන් වහන්සේට රහතන් වහන්සේ නමක්ව පිරිනිවන් පෑමට පුළුවන්කම තිබුණා. ඒක අතෑරිය. දීපංකර බුදුරජාණන් වහන්සේ දුටු විට උවද එය කර ගැනීමට හොඳටම පින තිබුණා. නමුත් එදාත් මොකද කළේ නෑ මා බුදු බවට බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං කාර ඉස්සාමි සංසාරෝගා මහභය ලෝකයාට ධර්මයේ අවබෝධ කරලා වරදින් වළක්වලා කුසලයේහි යොදවලා ලෝකයාට මා සිතක් සැලසිය යුතුයි. ඒ වගේම මේ සාංශාරික දුකින් ලෝකයාත් එතර කරවිය යුතුයි මමත් එතර වෙමින්ම එහෙමයි පැතුනේ. ඒ අදහස මුදුන්පත් වෙන තුරු කවදාක්වත් අනේ නෑ වෙනසක් අබමල් රේණුවකින්වත් වෙනසක් කළේ. ඔන්න බලන්න හිතේ බලේ. එතනත් අපට තියෙනවා ගන්ට යම්කිසි ධර්මයක්. අපි අද යම්කිසි ප්‍රාර්ථනාවක් ඇතුව හරියට යම්කිසි වැඩපිළිවෙලක් දිගට කරගෙන ගියා නම් පින්වතුනේ මතු ආත්මයටත් ඒ ගුණය අපේ හිතට කැවෙනවා පවතිනවා. මේ චිත්ත පරම්පරාව දිගට යනවා. අපි වෙනස් කරන්නේ ශරීරය. කලක් ජීවත් වෙනවා ශරීරය වෙනස් කළා වෙනත් තැනක උපතක් ලැබුවා දෙවියෙක් වෙන්න පුළුවන්. ධාන වැඩෝ කෙනෙක් නම් බ්‍රහ්ම රාජයෙක් වෙන්න පුළුවන්. පින් දහම් කළ කෙනෙක් නම් මිනිස් ආත්මයේ ඒ ඒ තරාතිරම් වලට අනුව උපතක් ලබන්න පුළුවන්. අකුසල් සහිතව ජීවත් වුණා නම් ඒ වැරදි ක්‍රියාවන් නිසා මේට වඩා බොහෝම දුක්ඛිත ආත්ම භාව අපට ලබන්න පුළුවන්. ඒක චිත්ත පරම්පරාව. ඒ නිසා මේ හිතට යමක් හරියට කවාගත්තොත් ඒක දිගටම යනවා. බලන්න මහබෝසතාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරා ඒ අදහස නොවෙනස්ව පවත්වගෙන ආවේ ඇයි? හරියට හිතට කවාගත්ත මේ කටයුත්ත වාක් ප්‍රනිධානයේ මනෝ ප්‍රනිධානයේ කියලා දෙආකාරයකින් කල්ප ගණනක් සඳහන් වන විදිහට නම් මනෝ ප්‍රනිධානයටත් වාක් ප්‍රනිධානයටත් තබමින් මේ මම බුදු විය යුතුය හිතමින් කියමින් පින් දහම් කළ කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ 12ක් නියත විවරණ ලැබුවයින් පස්සේ තමයි සාරා සංඛ්‍ය හතර අසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය. නියත විවරණ ලැබුවයින් පස්සේ ඒ හතර අසංඛ්‍ය කල්ප ලක්ෂයේ වගේ තුන් ගුණයක් කල් 12 අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම හිතත් වචනයත් දෙක හදාගත්තා. ඒ නිසා කටටත් වචනයටත් විශේෂයෙන් හිතටත් කැවුණා. මම බුදුවරයෙක් වෙලාමයි නිවන් දකින්නේ ලෝකයාත් ඊතර කරවන්නේ. ඒ අදහස උන් වහන්සේට මුදුන්පත් කරගන්න ලැබුණා. බලන්න කරුණාවෙන් පිරුණු මේ උත්තමයන් වහන්සේ අපි කාටත් නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ දේශනා කළ පළවෙනි කරුණ තමයි මෛත්‍රිය. අද මේ කාරණය ගැන මා සඳහන් කරන්නේ ඇයි මේ දේශනාවට අපේ රට තුලත් රටින් එපිටත් විදේශීය රට රාජ්‍යවලත් පින්වතුන් ඇහුම්කම් දෙනවා. අන්න ඒ නිසයි මා මතක් කළේ මේ ලෝකයටම පොදු වෙච්ච මොහොතේ බුදු පියාණන් වහන්සේ අනුගමනය කිරීමක් වශයෙන් උන් වහන්සේගේ මෛත්‍රිය ගැනම අපි ටිකක් හිතමු කල්පනා කරමු කියන බව. මෛත්‍රිය අනුන්ට යහපතක් හිතීම ඒ වගේම ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක කිරීම. ඔය උදාර ගුණ හැදිච්ච මිනිසයන් තුල තිබෙනවා. ඒ මෛත්‍රී ගුණය නිසා තමයි නැනනුවන තියෙන මිනිස්යෝ මොන ආගමකට මොන ජාතියකට මොන රටකට අයිති වුණත් පැනගෙන ඇවිදින් උදව් උපකාර කරනවා. එය බුදුරජාණන් වහන්සේටම කරන ලොකු ගෞරවයක් වෙනවා. මෛත්‍රිය මහ ලොකු ගුණයක්. අපි බොහෝ දෙනා භාවනාව වඩනවයි කියන බව කියනවා ඇත්ත කාරණයක්. මේ භාවනාවන් අතර අංක 1ට වැටෙන්නේ මෛත්‍රියයි. බලන්ඩ පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනව අරඤ්‍ය ගතෝ ආ රුක්ඛ මූල ගතෝ ආ ශුඤ්ඤාගාර ගතෝ ආ ගහක් මූලකට හෝ වනයේකට නැත්නම් ශූන්‍ය හිස් විවේක ස්ථානයකට ගිහින් භාවනා කරන කවර භාවනාවක් උවද තමන්ගේ චරිතයට අනුකූලව තෝරාගෙන වඩන ඒ භික්ෂූන් වහන්සේ මෙහෙණින් වහන්සේ උපාසකතුමා උපාසිකාව කවර කෙනෙක් වුවද පටන් ගන්න ඕන මෛත්‍රිය. වලමෙන් අන් අයට මෙත් වඩන්ට ඕනේ. ඒකයි කරණීය මෙත්ත සූත්‍රයේදී මේ තරම් මෛත්‍රිය ගැන දක්වලා තියෙන්නේ. ලෝකයාට පළමුවෙන් මෛත්‍රී කරලයි මගේ පිළිකුල් භාවනාව පටන් ගන්න ඕනේ. ලෝකයාට මෛත්‍රී කරලයි මගේ මරණ සති භාවනාව මං පටන් ගන්න ඕනේ. ලෝකයාට පළමුවෙන් මෛත්‍රිය වඩලා ඒ නිම වෙලා තමයි මගේ ආනාපාන සති භාවනාව ආරම්භ කරන්න ඕනේ. ඔය කියන සෑම භාවනාවක්ම වැඩිවීමට පෙර මෛත්‍රී භාවනාව වැඩි යුතුයි. ඒකෙන් තමයි පරිසරය සකස් කරගන්නේ. ඒ පරිසරය සකස් කරගන්නවයි කිව්වේ මේ මෛත්‍රී වඩනකොට පින්වතුනි තමන් පිළිබඳව ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර තියෙන අය නැති වෙනවා. ඒක අපට ඕන කරනවා. කැලේක වුණත් ගහක් යට නැත්නම් වනයේක භාවනා කරන භික්ෂූන් වහන්සේ නමකට උවද යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ අසුර රාක්ෂසාදීන්ගෙන් පවට බර අයගෙන් එන විපත්ති තිබෙනවා. අසත්පුරුෂ අය ඉන්නවා. දැන් ওই ගමේ පන්සල් වලටත් ආරණ්‍ය සේනාසන වලටත් වැඩගත් වැඩ කරන ගිහි පැවිදි අයට කටයුතු හොඳ දේවල් කරනකොට කවුරු හරි කාගෙන් හෝ එනවා ප්‍රශ්න. එක්ක මත්පැන් පානය කළ මිනිහෙක් හෝ කෑ ගහගෙන ඇවිදින් පයින්නවා ඉතින්ට. අපි කලබල වෙනවා ඒ මිනිහට වෛර කරනවා. නමුත් ඒ දුර්වල මනුෂ්‍යක් ඇති මිනිස්යාට ආවේශ වෙනවා යක්ෂ പ്രേත භූතාදීන්ගෙන් එකෙක් හෝ දෙන්නේ. ආවේශ වෙලා අර මිනිහව කුලප්පු කරලා මේ වැඩේ කඩාකප්පල් කරනවා. ඒවා අපි ගැඹුරට කල්පනා කරන්නේ මට අරය විරුද්ධ වුණා මෙයා විරුද්ධ වුණා කියලා අපි කෙලින්ම ඒ පුද්ගලයා ගැනම අපේ කලකිරීම ඇති කරගන්නවා. නමුත් බොහෝම ඉන්නවා යක්ෂ ප්‍රේත භූතාදී අමනුෂ්‍යු. ඒ අය දුර්වල මනසක් ඇති කෙනෙකුට ආවේශ වෙලා ඔහු ලවා මෙතන කලබගෑනියක් කරනවා මේ හොඳ වැඩේ කඩාකප්පල් කරන්. ඉතින් අපේ වැදගත් පිරිස කියනවා අනේ හොඳ වැඩක් අපි ආරම්භ කරන්න ගියා. අන්න අර දෙතුන් දෙනෙක් කැවිදින් පැනලා ඒ වැඩේ කඩාකප්පල් කළා කියලා අපි කලකිරීමටපත් වෙනවා ඒ වගේම අර අය ගැන අසුතටටපත් වෙනවා. එහෙම අසතුටු වෙන්න හොඳ නැහැ. මේ වායේ අපි හිතනවට වඩා ගැඹුරින් ක්‍රියාත්මක වන අමනුෂ්‍ය බලවේග තිබෙනවා. ඒ වගේම දෙවියන්ගේ බලපෑම් තියෙනවා. පින්දහම් කරන කුසලයට කැමති දෙවි දේවතාවරු දිව්‍යාංගනාවරු හොඳ වැඩ කරනකොට ඒ අයට අදෘශ්‍යමානව පිහිට වෙනවා. විපතක් වුණත් පිහිට වෙනවා. හොඳ නරක දෙකටම මේ తත්වයේ තියෙනවා. ඔය ගුණාංග ටික සකස් කර ගැනීමටයි මා කලින් මතක් කළේ පින්වත්නි පළමුවෙන් අපි පරිසරය සකස් කරගත යුතුයි කියලා. වැඩක් කරනකොට එතන අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා කුණු කසල ඉවත් කරලා ඊළඟට මල් ටිකක් සුවඳවත් තියලා සුවඳ දුම් ආදී ඇති කරලා අපි ඊළඟට මේ පරිසරය සකස් කරගන්න නැතුව බෑ අපට ඒ වැඩි කරන්න. අන්න ඒ වගේ මේ මෛත්‍රිය තමයි ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු බවට පත් කරන තත්වයක් ඇති කරන්නේ. ඒ නිසා මෛත්‍රිය කළ යුතුයි. අපි බොහෝ විට මෛත්‍රී කරන්නේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා වෛරණෙක් වෙම්වා මාෂේ මාන් සියල්ලෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛරණත්තු වෙත්වා ඔහොමයි අපි මෛත්‍රී කරන්නේ. ඒයින්ම සෑහීමකට බෑ පින්වතුනිපත් වෙන්න. ඒ ළඟට මගේ වචනය මගේ ක්‍රියා කලාපේ සකස් කරගන්න ඕන. යම් කෙනෙකුට විපතක් වෙන්න යනවනම් ඒක වලක්වාලීම ඒ වගේම මට පැවරිච්ච වැඩක් නොවේ කියලා ඇහත් කනක් පියාගෙන ඉන්නේ නැතුව විපතක් කරදරයක් වුණාම හොයලා බලලා ඒවා ඉටු කිරීම අන්න මානසික වශයෙන් පමණක් නොවේ කායික වශයෙන් උත්කරන යහපත් ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒ ක්‍රියාවලියන් තුලින් තමයි අපේ අනාගතය සකස් වෙන්නේ. ඔය මෛත්‍රී සිත තිබෙන එක්කෙනා කරුණාවන්තයි මෛත්‍රී සහගතයි. කාටවත් විපතක් වෙන්න ඉඩ තියන්නේත් නෑ නෑ ඉඩ තියන්නේ තව කෙනෙකුට කරදරයක් වෙන්න. ඒක උදාර ගුණයක්. හිතින්වත් නෑ ඊළඟට වචනයෙන් තව කෙනෙකුට මදි පුංචිකමක් ඇති වෙන විදියට වචනයක්වත් කියන්නේ කෙනෙකුගෙන් දකින්න පුළුවන් හොඳ ටික විතරක් දකිනවා කියනකොටත් හොඳ ටික විතරක් ගන්නව අනිත් හරිය මකලා දානවා ලෝකේ 100ට 100ක් හොඳ කෙනෙක් හොයාගන්නත් බෑ එහෙමනම් බුදු පසේ බුදු මහරහත්වරු ඒ අර අනිත් කාල් තුලවත් ওই தત્වේ නෑ ඒ නිසා අපි ඒ කාරණේ දැනගන්න ඕනේ ඒ මෛත්‍රී කරනකොට අපි තුල ඇති කර ගන්න ඕනේ ಗುಣ කීපයක් තියෙනවා. මෛත්‍රී කරන පුද්ගලයා තුල ඇති වෙනවා නිතකින්ම 아무තු මහන්සියක් නොවීම ඇති වෙන ಗುಣ කීපයක් තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේදී ඒක දක්වලා තිබෙනවා. ඒ කාරණා තමයි සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී අපේ මේ උපාසක උපාසිකාවන්ට බණදහම් අහන අයට කාටත් ඕක කටපාඩම්. කරණීය මෙත්ත සූත්‍රය. පළමුවෙන්ම බලන්න බුදුහාමුදුරුවෝ සර්වඥ කියන්නේ ඒකයි. පළවෙනිම ගුණය තමයි සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න ඕන. කම්මැලියෙකුට අනලස්ව වැඩ කරන කෙනෙකුට අලසව වැඩ කරන කෙනෙකුට කවදාක්වත්ම බෑ පින්වතුනි තැනකට යන්න බෑ පත් වෙන්න බෑ අනලස්ස කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. ක්‍රියාශීලී පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙමනම් මේ දරුවෙකුගෙන් යම්කිසි කෙනෙක් ප්‍රශ්න කරතොත් පුද්ගලයෙක් තුල තිබිය යුතු උදාර ගුණයන්ගෙන් පළවෙනියන්න කුමක්ද? කම්මැලිකම නැති බවයි කියන බව කියන්න අපි ඉගෙන ගන්න ඕනේ. ක්‍රියාශීලී බව. කම්මැලි නෑ. ඕනෑම වෙලාවක උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියාශීලීව කටයුතු කරනවා. ඒ විතරක් නෙමේ කරන වැඩේ හරියට කරනවා. උජෝච අවංක බව තියෙන්න ඕන. එකක් කියනවා එකක් හිතනවා එහෙම බෑ. ඒවා හිතේම ඇති කරගන්න ඕන අවංක බව. සක්කෝ උජෝච අවංක බව. සූජෝච නිකන් නෙමේ හොඳටම අවංක වෙන්න ඕන. සුවචෝ චස්සමුදු අනතිමානි. තව කෙනෙකුගේ වචනයට නැමෙන ගතියක් තියෙන්න ඕන. නම්නශීලී බව. ඒ කියන දේ අහගෙන ඒකෙන් ගන්න තියෙන දෙයක් ගන්න පුළුවන් බව යමක් කෙනෙක් කියනකොට ඕවා මට කියන්න ඕන නෑ ඔయిత වඩා මං ඉගෙනගත්ත කෙනෙක් මං ඕවා ගැන දන්නවයි කියලා එහෙම කඩාපනින්න හොඳ නෑ නම්‍යශීලී සක්කෝ උජෝච සූජෝච සුවචෝ කිව් ඒකයි මුදු අනතිමානී මෘදු මොලොක් බවක් තියෙන්න ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් අහංකාර නැති හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ නිහතමානී ගුණ ආඩම්බර නැතිගත් ඔය විදිය සංතේන්ද්‍රියෝච නිපකෝච අපේ ඉන්ද්‍රිය ඇහැකන දිවනාශේ ශරීරය කියන ඉන්ද්‍රිය පහ පින්වතුනි සම විටම ඊට අදාළ දේවල් කරා දුවනවා රූප බලන්න ලස්සන දේ බලන්න කැමති රසවත් දේම කැමත බීමට කැමති ඒවා සංවර කරගත්තේ නැත්නම් සුරාවට සූදුවට අනාචාරයට ඔය ශරීරයේ පහසවන්න ගිහින් මොන තරම් විපත්ති වලට වැටිලා දේපල හානි කරගෙන මහමගට බයින පින්වතුන් ඉන්නවද කියන බව මේ පින්වතුන් ගන්න. අමතුවේ නිදසුන් කතා වුණ කරන්නේ. ඔන්න ඔය ගුණාංග නිපකෝච තැනට ඔබින නුවණක් තියෙන්න මේ වෙලාවට කතා කළ යුතු මෙච්චරයි මේ භාවිතා කළ යුතු වචන මෙහෙමයි මේ වෙලාවේ නිශ්ශබ්ද විය යුතු වෙලාවක් මේ වෙලාවේ ටිකක් පසුබහින්න ඕන කරන වෙලාවක් ඒව දැනගන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ තම චරිතාපදානී ඒව අපට දුන්නා ආලවක යක්ෂ සේනාපතිය দমনය කරන්න ගිය වෙලාවේදී බුදුහාමුදුරෝ අන්න නිපකෝච තැනට ඔබින නුවණ මම ආවේ මොකටද මේ යක්ෂ සේනාපතිය দমনය කරන්නයි මාව මරණ්ඩයි මේ ආවේ. දැන් කෝපයේ භාගයක් ඉවරයි මා දැකීමෙන් පස්සේ. මා ආවැඩේ කරගන්ට නම් මම මේ තියෙන කෝපයක් යක්ෂ සේනාපතිතුමන් තුලින් ඉවත් කරන්න ඕනේ සිටින්. ඊට පස්සේ මගේ වැඩේ කරන්න පුළුවන්. එහෙමනම් දැන් මං කළ යුත්තේ මොකක්ද? මොහු සතුටට පත් කරනු සඳහා මම පළමුවෙන් මේ යක්ෂ සේනාපතියාට යටත් වෙන්න ඕනේ. බලන්න අන්න තැනට ඔබින නුවණ. එහෙම කල්පනා කළා නික්කම සමන කේවිත එළියට බැස්සා. ප්‍රතිඵලයේ මේ පින් උතුම් දනි. අන්තිමට සතුටටපත් වෙලා බණත් අහලා නිමුණු සිතකටයි බුදුහාමුදුරු බණ කිව්වේ. බෞද්ධයෙක් වෙලයි හිමාවටපත් උනේ. ඒ තමයි නිපකෝච තැනට ඔබින ගුණය තිබිය යුතුයි කියන බව. ඔය කියන මේ කරණීය මිත්ත සූත්‍රයේ දැක්වෙන කරුණු 14ක් තියෙනවත. ඒ කරුණු 14ම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. අපි තුලත් භාගයක් ওই පින්වතුන් තුලත් තියෙනවා. ඊතුරු භාගය සම්පූර්ණ කරගන්න ඕන. එහෙම කරගත්තයින් පස්සේ තමන් යහපත් පිරිසක් අන්න එබඳු ප්‍රතිපත්තිගරුකව ඉඳගෙන භාවනාව මෛත්‍රිය වඩන කොටයි පින්වතුනි ඒයින් අපට ප්‍රයෝජනයක් ලැබේ. නිකන් කහල ගොඩක මල් හිටෙව්වට හරියන්නේ නැහැ නෑ සුවඳවත් වෙන්නේ. ඒ පරිසරය සකස් කරගන්න ඕනේ. අන්න ඒ වගේ අපි හිත හදාගෙන අපේ ශරීරය සකස් කරගෙන කටයුතු කළාම මේ ගුණාංග 14 උදහිට පිහිටුවාගෙන ඔන්න මෛත්‍රියේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසයි බුදුහාඳුරෝ දේශනා කළේ මහණෙනි මේ මෛත්‍රී භාවනාවෙන් තරම් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් එදිනෙදා වෙනත් භාවනාවක් නම් මම දන්නේ නැති කියලා කිව්වොත් ඇස් පනා පිට ප්‍රයෝජන ලැබෙනවා මෛත්‍රිය මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආශේවිතාය භාවිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිකිතාය සුසමාරද්ධාය ඒකා දශානි සංසා පාටිකංකා මෙත්ත සූත්‍රය පිරුවානා පුත් වහන්සේ බලන්න. ඔන්න ඔය විදිහට මේ පින්වතුන් මේ මෛත්‍රියේ හිත ඇති කරගන්න ඕන. මට තිබෙන එකම ගමනක් බිමනක් යන්න තිබෙන වාහනේ තමයි මේ මෛත්‍රිය. මට ඉන්න එකම මිත්‍රයා මේ භාවනාව. මගේ ඥාතිවරයා හොඳටම දුකට සැපට පිහිට වෙන්නේ. මේ ආදී වශයෙන් පමණක් නොව මට තිබෙන එකම වස්තුවත් මේ මෛත්‍රයයි වස්තු කතායි. ඔන්න ඔය විදියට මෛත්‍රිය ගැන හිතලා මෛත්‍රිය කරන කෙනෙක් වුණාම ਉਹ බොහොම යහපත් ගති පැවතුම් ඇති කෙනෙක්. අනුම්පද කීමෙන් තොර යහපත් කතාබස් ඇති කෙනෙක්. නේලා කන්න සුඛා හදයංගමා පූරී බහුජන කන්තා බහුජන මනාපා ඔන්න කතා ක්‍රමේ. නම්‍යශීලීව කායක වුණත් කතා කරන්නේ. බොහොම හිතගන්නා සුළුයි. බහුජන කන්තා බහුජන මනාපා කතා කළාම අනේ ඒ මිනිස්සයා කතා කරනකොට බඩ පිරෙනවයි කියලා අපේ සාමාන්‍ය උපාසක උපාසිකාවන් පවා කියනවා. අන්න බලන්න. ඒ තරම් දෙදිකමක් ඇති වෙනවා. බහුජන කන්තා බහුජන මනාපා ඔය தത്വයට අපි ක්‍රම හයක් ඔතන දේශනා කළා කියලා. ඔය කාරණා හය දේශනා කළේ අර 60 දෙනා වහන්සේට බණ කියන්න යන්න පිටත් කරන වෙලාවේ මෙන්න මේ විදියට මිනිසුන් එක්ක කතා කරන්නයි කියලා බුදුහාඳුරෝ අනේ ඉගෙනුවා. ඉසිපතනාරාමේ තුන් මාසයක් වස් සමාදන්ව සිට බුදුබවටපත් වෙලා ඇසල පොය ඉඳලා ධම්සක් පොතුම් සූත්‍රයේ දේශනා කළ දා ඉඳලා තුන් මාසයක් පුරා කලේ ওই කරුණ කියා දීලයි චරත භික්කවේ චාරිකං බහුජන හිතාය කියලා පිටත් කළේ. මොනතරම් සැලසුමක් ඇතුවද බුදුහාඳුරෝ මේ කටයුතු කරලා තිබෙන්නේ. හිතන්ඩ හිතන්ඩයි ඒකේ වටිනකම පේන්නේ. මේ භාවනාව කරනවා නම් අනේ මරණින් පස්සේ නෙමෙයි. පරලෝකයේදිත් නෙමෙයි. මේ ආත්මයේදීම අස්පනා පිටම අපට ලැබෙන වානිසංශ 10ක් මේ පින් උතුම් කොතෙකුත් අහලා ඇති මේ කාරණා. සුඛං සුපති කරදරයක් නැතුව හොඳට නිින්න යනවා. සුඛං පටිභෝජ්‍යති සුවසේ පිබිදෙන්න පුළුවන් අඬලා වැළපිලා පෙරීලා ඈනුම් ඇරලා එහෙම දෙයක් නැහැ. න පාපකං සුපිනම් පස්සති පාපකාරී සිහින පේන්නේ නැහැ. manussානං ප්‍රියෝ හෝති මිනිසු බොහොම ප්‍රියයි. මෛත්‍රී සහගත පුද්ගලයයි. අමනුස්සානම් ප්‍රයෝ හෝති යක්ෂ ප්‍රේත භූත ආදීන්ගෙන්ද ඔය හැලහොල්මන් වලින්ද විපතක් වෙන්නේ නැහැ. ඕනොත් අමනුෂ්‍යෝත් කැමති මේ මෙත්සිට ඇති පුද්ගලයාට දේවතා රක්ඛන්ති දෙවියෝත් ආරක්ෂා කරන විශේෂයෙන් භූමාතු දෙවි දේවතාවරු භූමාතු දෙවි දේවතාවරු කියන්නේ පින්වත්නි මේ පොළව ආශ්‍රය කරගෙන ගස්කල් පර්වත ආදියට අධිග්‍රහිතව ඉන්න දෙවි දේවතාවරු ඉන්නවා අවුරුදු 10000යි අපේ ආයුෂ වලින් 20000යි 50000යි ලක්ෂයයි එහෙම ජීවත් වෙන අය ඉන්නවා. අන්න ඒ දෙවි දේවතාවරු තමයි අපි පින් දෙනකොට ප්‍රධාන වශයෙන් පින් ලබා ගන්න ඉදිරිපත් වන්නේ. අපි මේ කිරිබත් පුද පූජා කළා, මල් පහන් පුද පූජා කළා, ස්තුති ගාථාදිය කියලා ප්‍රශංසා කරන්නේ ඒ දෙවි දේවතාවරුන්ටයි. ඕන් අපි ගැන හොයනවා බලනවා. ඒ දෙවියන්ටයි බුදුහාඳුරෝ කතා කළේ. යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවන් තලිකී සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා මේ දෙවි දේවතාවරුනි මේ මම කියන දේ ඇහුම්කම් දෙන්න මේ පොළොවට අධිග්‍රහිත ගස්කල් පර්වතවලට බැල්ම හෙලාගත්ත දෙවි දේවතාවරුනි දිවාච රත්තෝච හරන්තියේ බලි බලන්න මේ මිනිස්සු ඔබලාට දෙවිවරුනේ කිරිබත් පුද පූජා කරනවා මල් පහන් පූජා කරනවා ඒ වගේම ඔබලාගේ ಗುಣ කිය කියා පින් දෙනවා තමන් කළ පින්. ඒ පින් අනුමෝදන් වෙන ඔබ දැන් සැලකිලිමත් වෙන්න ඕන මේ මිනිස්සුන්ට විපතක් වෙලා. දිග ඉදෝරයා, ඉදෝරය නිසා දුර්භික්ෂයා, දුර්භික්ෂය නිසා රෝග භයක්, ඒ නිසා මරණය. මේ මිනිසුන් වලක්වා ගන්නට ඔබ හැම කෙනෙක්ම ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ පැමිණිලා තිබෙන්නේ කියලා පින්වතුනි අනේ බුදුහාඳුරෝ විශාලා මහනුවරට ගිහින් පළමුවෙන්ම කතා කළේ ඒ අයටයි. ඒ අය තමයි බලයේ යොදවල වර්ෂාව ඇති කරලා පරිසරයේ පිරිසිදු කළායින් පස්සේ බුදුරජාණන් වහන්සේ ওই රතන සූත්‍රය හත් වාරයක් දේශනා කළ ශ්‍රී මුඛේ ආනන්ද හාමුදුරන්ට බාර දුන්නා මේ තැන් ඉහින්ටි කියලා. ඔන්න බලන්න මේ මෛත්‍රී බලේ ඒ නිසා මේ උදාර ගුණය අපි ඇති කරගන්න ඕනේ. මේ වායේ බලය අපට හෙට නැත්නම් අනිද්දා කියලා හිතන් දෙපා. මේ භාවනාවල් ක්‍රමානුකූලව දිගට කර කියාගෙන යනකොට එහි බලය ප්‍රයෝජනේ අපට ඒ ඒ අවස්ථාවල් වලම ලැබෙනවා. ඒකයි සම්දික්කෝ අස්පනා පිටම ලැබෙන ආනිසංශය කියලා දක්වලා තිබෙන්නේ. මේ අපේ විසුද්ධි මාර්ගයේහි මෛත්‍රිය පිළිබඳව දක්වන තැන බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ මහා ප්‍රඥ නිදසුණක් වශයෙන් දක්වනවා මේ රටේ වැඩහිටිය හාමුදුරුවමක් ගැන. ඒ කාරණේ දක්වන්නේ මොකද එදා අපේ රට මීට අවුරුදු 2000කට විතර කලින් අපේ රටේ තිබුණු සමාජයත් අද පවතින සමාජයත් පිළිබඳව මේ දේශනාවට ඇහුම්කන් දෙන ගිහි පැවිදි පින්වත් ඔබ හැම කෙනෙකුටම හිතාගන්න ඉඩකඩ සලස්වා දෙනු පිණිසයි මේ කතා ප්‍රවෘත්ති විසුද්ධි මාර්ගයේ තව අට කතා කීපයකක් දක්වලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දඹදිව පින්වත්නි පාටලී පුත්‍ර නුවර ධර්මාශෝක මහරජතුමාගේ රාජධානිය ඒ රාජධානියේ හිතා දියුණු තත්වයක් තිබුණා ඒ කාලේ හිටිය ව්‍යාපාරිකෝ කොතෙකුත් නගරයක් වුණාම ලංකාවට එන අය ලංකාවෙන් යන අය කවුරුත් ඔය පාටලී පුත්‍ර නුවර ඔස්සේ තමයි යන්නේ එන්නේ. කාම්බෝජේ, ලාවෝසේ, ඒ රටවලින් එන නේපාල දේශයේ, ඒ භූටානේ ඔය පාගමනින් ගෙන ගිහි පැවිදි කවුරුත් ලංකාවට එන්නේ ඔය කියන පාටලී පුත්‍ර නගරයේ තුලින්. විශාල නගරයක්. දැන් ඔය දඹදිව යන පින්වතුන් විශාලා මහනුවරට යන්නේ පාටලී පුත්‍ර නුවරට ගිහින්. එහි හිටියා විශාඛ නමින් ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක්. කඩසාප්පු තියෙන ඉඩකඩම් වතු පිටි තිබෙන ධනවත් කෙනෙක්. සදහවත් කෙනෙක්. අශෝකාරාම මහා විහාරස්ථානයේ ප්‍රමුඛ දායකයෙක්. විශාලා මහනුවර ධර්මාශෝක මහරජතුමා කළ පන්සල තමයි අශෝකාරාම. දැන් මතු කරලා තිබෙනවා ගියේ විට බලන්න පුළුවන් ඒ මහා විහාරස්ථානයේ ගිලම් භික්ෂුන් වහන්සේලාට වෙන් වෙලා තිබුණු ස්පිරිතාලය. ඒවා ඒ කොටස් භාජන දැන් මතු කරලා තිබෙනවා. වෙහෙර විහාරස්ථානයේ අංග ඒ තරම් දියුණු කාල පරිච්ඡේදයක් ධර්මාශෝක රාජයාගේ කාලේ. ඒ පන්සලයටත් යන්නේන කෙනෙක් බොහොම සදහැවක්. ඔහු කල්පනා කළා දැන් මං අපරිමිත ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක් මේ විශාක. කල්පනා කළා දැන් ඉතින් මං හරි හම්බ කළා දූදරුව හැදුවා. දේපල තියෙනවා කඩසාප්පු තියෙනවා. දැන් මේ මගේ තානායන් වල නැවතිලා තමයි බොහෝ විට ධනවත් උදවියක් වැඩි දෙනා යන්නේ. සාමාන්‍ය මගේ තානායන් වල සාමාන්‍ය මධ්‍යම තර්මයේ අය නැවතිලා යනවා. ඒ කියන්නේ අද කියන මේ හෝටා රෙස්ට් හවුස් තමයි ඔය කියන්නේ. ඒ තරම් ඥානපතියෙක් ඒ වගේම ධනවතෙක්. ඒ සෑම කෙනෙකුගෙන්ම යන එන අයගෙනුත් අහන්න ලැබෙන දෙයක් තමයි මේ ලංකාද්වීපය ගැන. වැඩි දෙනා කියන්නේ ධර්මද්වීපය කියලා. ලංකාවෙන් ධර්මද්වීපයේ ඉඳලා මෙහාට එන අයත් ගිහින් වන්දනා කළා ආපහු එන අයත් බොහොම වර්ණනා කරනවා ලංකාව ගැන. ඒ වගේම මේ යන්නේන අපේ අයත් කියනවා අනේ පුදුම රටක් ආරංචියට වඩා හොඳයි රට ඇතුළට ගියාම. කරුණාවන්ත මිනිස්සු. සුරුබුහුටි ගති පැවතුම් ඇති මිනිස්සු. ගොවි තනින් කර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු. සෑම ගමක්ම පන්සලක්ම කාසාය වස්ත්‍රයෙන් යුක්තයි ඒ මොකද ඒ තරම් පන්සල් ගමකට එක බැගින්මක් තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ පිරිසිදුව තිබෙනවා. ඕනෑම කෙනෙකුට කියාම මේ පිටරට කෙනෙක් කියන හැඟීමකින් තොරව තමන්ගේම පවුල කෙනෙකුට වගේ අනේ හොඳට සලකන අතරමං වුණාට බයක් වෙන්න දෙයක් නැහැ. ඇවිදින් කතා කරලා අපේ ගෙදරට එන්නේ කියලා පහසුකම් සලස්වන. කෑම බීමක් දෙනවා. විහාරස්ථානත් එහෙමයි. ආහාර පාන වලින් කිසිම අඩුපාඩුවක් නැහැ. දකින කියන අයත් පුදුම දෙයක් පළමුවෙන්ම හිනහ වෙලයි කතා කරන්නේ. අනිත් රටවල ඒ චාරිත්‍රය නැහැ. හිනහා වුණත් හිනහා වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු එහෙමයි. කරුණාවන්තයි ආගන්තුක සත්කාරයෙන් යුක්තයි කාටවත් හොරමර කමක් මංකොල්ල කෑමක් මුකුත් නැහැ. ඔය විදියට මේ මිනිස්සු වර්ණනා කරනවා එක එක රටවලින් ඉඳලා යන අය. ලංකාවට ඇවිදින් ලංකාවේ ගත කරලා ඉගෙනගෙන යන ශිෂ්‍යෝ එහෙමත් මේක කියනවා. ඒ වගේම අපේ රටේ ඉඳලා ගිහින් එන අයත් කියනවා. ඒ නිසා කල්පනා කරගත්ත මම මගේ අන්තිම කාල පරිච්ඡේදය මම ලංකාවට ගිහින් මහාන වෙලා ඒ ඉතිරි අවුරුදු 10 15 හොඳ වික්ෂුන් වහන්සේ නමක් හැටියට ගත කරන්න ඕන. ඒක තමයි මේ ජීවිතයෙන් ගත යුතු ප්‍රයෝජනය. ඉගෙන ගත්ත, මහන්සි වෙලා හම්බ කළා, දූ දරුවන් හැදුවා, දේපල ඉතිරි කළා, පින්දහම් කළා, යුතුයකම් කළා, දැන් මම මෙබඳු විදියෙ මනස දියුණු කරගනු ලබන තත්වයකට මාරු වෙන්න ඕනේ. එහෙම කල්පනා කළා කතා කරලා තමන්ගේ දරුවන් පුතණුවරුන් දෙපළයි දියණවරුන් දෙපළයි. මේ හතර දෙනාම කැඳෙව්වා බෑණනවරු දෙපළත් ලේලිවරු දෙපළත් එක්ක එතකොට අට දෙනයි. අම්මයි තාත්තයි 10යි. මේ 10 දෙනා තමන්ගේ සුවිශාල මන්දිරයේ එකට ආහාර පාන ගන්න සකස් කරලා කතා කරලා ඒ අයටත් මගේ මෙහෙම අදහසක් තියෙනවායි කියලා විශාක වෙළඳ ව්‍යාපාරිකයා ඒ අයට කිව්වා. මට දැන් මෙච්චර දේපල තියෙනවා මං මේවා බෙදනවා කොටස් හතරකට. මේ කෙනාට කෝටි 10 බැගින් මූල්‍යමය වශයෙන් ඉඩකඩම් වතු පෙටි නැතුව මුදල් වශයෙන් කෝටි 10 බැගින් දෙනවා කහවද. මෑණියන්ටත් කෝටි 10ක් එතකොට 50 ලක්ෂයයි. මේ මෑණියත් සැක බලාගෙන මේ ව්‍යාපාරත් කරගෙන ඔය හතර දෙනාට මම නියම කළා තියෙන පරිදි පවත්වගෙන යන්න. මම යනවා ධර්මද්වීපයට. ඒ ගිහින් මම පැවිද්දටපත් වෙලා මගේ අවසාන කාල පරිච්ඡේදය ගත කරනවා. එහෙම කියලා මේ විසාක වෙළඳ ව්‍යාපාරිකයා පින්වතුනි මොකද කළේ? අර දරුවන්ට සියල්ලක්ම ප්‍රකාශ කළ පරිදි පවරද ඔවුන්ගේ විරුද්ධත්වය ගැනත් නොතකා ඔවුන්ව සනසලා ලංකාවට ආවා. එන වෙලාවේ මුහුද බොහොමට සළු වෙලා තිබුණේ. මාසයක් විතර ලංකාවට පිටත්ව එන නැව් වලට එන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ වරායි ඉන්දියාවේ ඒ වරායි මාසයක් විතර දැමතිලා රුවල් නැව් සිය ගණනාවක් රොක් වෙලා එක එක දේශවලට යන මුහුද කරකසයි මේදුමයි වර්ෂාවයි ගෙරවීමයි විදුලි කැටීමයි නැව් ගමනාගමන නවත්තලා ඒ ඉන්න ටික දවස තුල තමාගේ අතේ තිබුණු මිල මුදල් ටික එහා මෙහා කරලා එතනත් පොඩි වෙළඳාමක් කළා මේ විශාක. දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙක්. කහවණු ලක්ෂ ගණනක් එතනින් හෙව්වා. හොයාගෙන ලංකාවට ආව මාසයකට පස්සේ. ඇවිදින් අර අශෝකා රාමාධිපති දඹදිව පාටලීපුත්‍ර නුවර දියමලක් අරගෙන ආව අපේ රටේ සුවන්වැලි ශායේ ඇතුළු අටම ස්ථානාධිපති නායක හාමුදුරන්ට. මහා විහාරීය මහතෙරුන් වහන්සේ වෙත. මේ පුද්ගලයා කවුද කින්ද මන්ද කියලා ඔක්කොම සවිස්තර ඒකේ තියෙනවා. ඒ නියමන පෙන්වයින් පස්සේ උන්වහන්සේ ඊටකද කැමැත්ත පළ කළාම දැන් මහාන කරන්න දින නියම කරගත්තා. නියම කරගත්තේ කොහෙද? ග්ලෝවා මහා ප්‍රාසාදයේහි ඒ කාලේ නව මහලක් තිබුණා ඕකේ. පස්සේ ගිනි අරගෙන සත්මහල් කළා. දැන් නම් කණු ටික විතරයි තියෙන්නේ. ওই ලෝවා මහා ප්‍රාසාදයේ තමයි බිම්මහල සම්භාවනීය විදේශීය ගිහි භවතුන් පිළිගන්න ශාලාව තිබුණේ. එතන තමයි මහානකම යොදාගත්තේ මොකද සම්භාවනීය සිටුපුත්‍රයෙක් මේ. අටම ස්ථානයේ දා නායක හාමුදුරුවෝ නියම කළා මෙතන යොදා ගන්න කියලා. එතනේ මහානකම කළා. මහානකම කරන්න ඉසබාල එන වෙලාවෙදී මගේ මහානකම දකින්නට පැමිණි කවර කෙනෙක්වත් හිස් සතින්නම් යන්න එපා කියලා ප්‍රකාශයක් කළා මේ සිටු පුත්‍රයා වෙනද ව්‍යාපාරිකයා කලේ කහවණු ලක්ෂ ගණනාවක් අර තනබිමේ ඇතිරෙව්වා කැමති කෙනෙක් අරගෙන යන්නේ කියලා. එහෙම කළයි මහණුනි. මහාන වෙලා හොඳට පස් අවුරුද්දක් උපසම්පදාවත් ලැබලා ඊළඟට ප්‍රතිපදාවක් වශයෙන් අනුමෝදන් වුණා මනේ ස්වාමීනි මං බොහෝම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. දේපල අතහැරලා මහාන වෙච්ච කෙනෙක්. මගේ ආශාව තියෙනවා මේ ලංකාව ගැන මං හොඳට අහලයි මහාන වෙන්න ආවේ. ඒ බව ඊට වඩා උසස්ය කියන හැඟීමක් දැන් ආවට පස්සේ මට ඇති වුණා. මේ භික්ෂූන් වහන්සේලාගේ වත්පිළිවෙත් තුන් වහන්සේලාගේ ප්‍රියශීලී ගති පැවතුම් සාමණේර පොඩි නමලාගේ පවා තිබෙන ප්‍රියශීලී ගති පැවතුම් ඒ වගේම බෞද්ධ ජනතාව රටවාසීන් තුල තිබෙන ගති පැවතුම් දැක්කහම මට හිතාගන්න බෑ මෙහෙමත් මිනිස්සු ජීවත් වෙන රටවල තිබෙනවද කියලා. මමත් දඹදිව කෙනෙක්. නමුත් අපි අතරවත් ඒව දකින්ට නෑ. ඒ නිසා මට දැන් ඕන කරලා තියෙනවා ප්‍රතිපදාවක් සමාදන් වෙන්න එක ගමක එක දවසක් විතරයි මං ගත කරන්නේ. අද මේ ගමේ කොතනක හරි ශාලාවක හරි අම්බලමක හරි පන්සලක හරි නැවතුණා පින්ඳ පාත්‍ය කරගත්ත වළඳලා පිටත් වෙලා තව ගමකට ගියා. ඔය විදිහට ගමින් ගම හැසිරීම ඒ ප්‍රතිපදාව මම සමාදන් වෙන්න කැමතියි. ඒ නිසා මට අවසර දෙන්නේ කියලා මේ ප්‍රතිපදාව සමාදන් වෙලා උන් වහන්සේ ගමින් ගම ගමින් ගම යමින් අන්තිමට වස් කාලයක් ඔන්න මෙන්න කියා තිබියදී සිතුල්පව් විහාරයට ගියා. තිස්ස මහරාමයටත් ගිහින් ඒව වැඳ පුදාගෙන කිරිවෙහෙරත් වැඳ පුදාගෙන එදා තිබුණු පරිදි උන්වහන්සේ වැඩි අපින්වතුනි සිතුල්පව් බලන්ඩ ලස්සනයි ගල් ගුහාවල් භාවනා කරන උතුමන් වහන්සේලා පිළිගැනීම් එතන නැවතිලා දැන් වස් කාලය නිසා යන්න බෑ. තුන් මාසයක් වස් සමාදන් වුණා. වස් සමාදන් වෙලා තුන් මාසයේ නිම වුණායින් පස්සේ වස් පවාරණී කරලා කල්පනා කළා ඒ කටින පිංකම් ආදියත් නිම වුණායින් පස්සේ මම දැන් හෙට යන්න ඕන මගේ පුරුදු ගමනට මෙතන කොයිතරම් හොඳ වුණත් සිතුල් පව්වෙම රැඳිලා ඉන්න බෑ මං යන්න ඕන රට වටේම වෙනසක් නෑ කොතැනකට ගියත් එක හා සමානයි ඌවමනා දේශගුණයක් තියෙන එක එක පළාත් එක එක දේශගුණේ එහෙම කල්පනා කරගෙන හෙට යනවායි කියලා අද උන් වහන්සේ දෙවියන්ට පින් දීලා කලපින් කාටත් අනුමෝදන් කළා මිය ගිය අයටත් පින් දීලා රෑ නිින්දට ගියා රාත්‍රී 1 2 වෙනකොට උන් වහන්සේට ඇහෙනවා කවුදෝ කෙනෙක් අඬනවා තමන් ඉන්න කුටිය ඉදිරිපිට ඈතින් කවුදෝ කෙනෙක් අඬනවා බෑ කියන්න හරියටම මිනිස්සු කටහඬක්ම කියලා කියන්නත් බෑ. මිනිස්සු කටහඬක් නොවේ කියලා කියන්නත් බෑ. මහා අමුතු ගැඹීර හඬකින් අඬන්නේ. හුඟක් වෙලා අඬනවා. පස්සේ උන්වහන්සේ පිබිදිලා අර උන්වහන්සේගේ කුටිය දොර අරගෙන එළියට ආව එනකොට අර ඉස්සරහින් කවුරු හරි හැබැයි පේන්නේ නැහැ. නමුත් අඬනවා. ටිකක් ඉස්සරහට ගියා. ඒ අනකොට පේනවා මේ අඬන එක්කෙනා ටික ටික පස්සට යන බවක් ඇහෙනවා හඬෙන්. දැකීමෙන් නෙමෙයි. ඉදිරියටම තවදුරටත් ගියා මේ අඬන එක්කෙනත් අඬ අඬා පස්සට යන බව පේනවා. එතනින් පල්ලෙහාට පඩිපෙළක් තිබෙනවා මේ සිතුල් පවින වෙක්තැන් වල මේ පඩිපෙළවල් අදක් තිබෙනවා. ඒ පඩිපෙළ උඩ හිටගෙන උන්වහන්සේ බැලුවා දැන් පේනවා පඩිපෙළෙන් එහා අර අස්සේ ඉඳගෙන අඬන බව. මේ විශාක තෙරුන් වහන්සේ ටිකක් ශබ්ද නගලා මේ රෑ මේ වෙලාව වෙනකොට 3:00 වගේ අපි කියන වෙලාවට නම් ශබ්ද නගලා ඇහුව කවුද මේ අඬන්නේ කියලා. එතෙන්දි පුදුමයක් උන් වහන්සේට පෙනුණා මහා ආලෝක ධාරාවක් විහිදුවාගත්ත අර මයිල ගස් වලින් පිරුණු කොහොඹ ගස් වලින් පිරුණු අර වනයේ මැදින් මතුණා මහා දිව්‍ය පුත්‍රයෙ. හිතා ගන්න බෑ කවුද කියලා. අදහා ගන්නත් බෑ. ඇහුවා ඔබ කවුද? එතකොටම කියනවා ස්වාමීනි මම තමයි මේ ප්‍රදේශයට අධිග්‍රහිත භූමාතු දිව්‍ය රාජයා. ඔබ අඬන්නේ ඇයි හේතුව? ස්වාමීනි ඔබ වහන්සේ දැන් හෙට උදේ මේ සිතුල් පව්වෙන් පිට වෙලා යන්න සූදානම්. ඒකයි මම මේ දුකින් අඬන්නේ. යන්න නැතුව ජීවිතාන්තයේ දක්වාම ඔබ වහන්සේ මෙහි නවත්වා ගැනීමයි අපේ බලාපොරොත්තුව. ඒකයි මේ අඬන්නේ යන්න එපා කියලා ඔබ වහන්සේට යාඥා කරලා ඔබ වහන්සේ නවත්ව ගන්නයි අපේ බලාපොරොත්තු. දිව්‍ය පුත්‍රය මොකද ඒකට හේතුව? ස්වාමීනි ඔබ වහන්සේ ඇහුවේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම මේ ප්‍රදේශයට අධිගෘහිත දිව්‍ය රාජයා. මට පෙනුණ පහුගිය කාලයේ තුල තුන් මාසයකටත් වැඩි දවසක් තුල මේ පලාතේම 아무තු සහයෝගයක් සමගි බවක් ත්‍රිසංගත සතුන් අතර පවා තිබුණා. මේ කැලේ ඉන්න වනසතුන් අතර පවා මෛත්‍රී සහගත බවක් මිනිසුන් අතර පවා මෛත්‍රී සහගත බවක් යක්ෂ പ്രേත භූත ආදී අමනුෂ්‍යයන් අතර පවා මෛත්‍රී සහගත බවක් මා බැලුවා මේකට හේතුව මොකක්ද බලාගෙන යනකොට මට පෙනුණා හේතුව ඔබ වහන්සේගේ මෛත්‍රී බලය. පරම පවිත්‍රත්වයෙන් යුක්ත පිරිසිදු මෛත්‍රී සිත ඔබ වහන්සේ පතුරුනෝ විතරක් නෙමෙයි ඔබ වහන්සේගේ වචනත් මෛත්‍රී සහගතයි. අර බුදුහාඳුරෝ එදා දේශනා කළ පරිදි නේලා කන්න සුඛා හදයංගමා බහුජන කන්තා බහුජන මනාපා ඔය කියන ಗುಣ ඔක්කොම තියෙනවා. කෝරේ පිරිසුදු වචන ඔබ වහන්සේගේ තියෙනවා. බණ කියන කොටත් එහෙමයි. ඒ නිසා මං බොහෝම පැහැදුනා ඔබ වහන්සේ දිගු කලක් මෙහි නවතින්න ඕනේ. ඔබ වහන්සේගේ මෛත්‍රිය මේ වාතයට මිශ්‍ර වෙලා තිබෙනවා. අන්න ඒකත් වැදගත් දෙයක්. අර දිව්‍ය පුත්‍රයාගේ මුවින් පිටවෙච්ච වචනයක්. අපි තුල හොඳ හිත් ඇති වෙනකොට අපේ සිත් තුල මෛත්‍රී සහගත සිත් ඇතිවන විට ඒ දිව්‍ය පුත්‍රයා කියනවා ඒක බණපොතේ දක්වන කරුණක්මයි. ඒ වාතාශ්‍රයටත් ඒක කැවෙනවා. ඒ නිසා වාතයත් පිරිසිදු වෙනවා. ඒ වාතයේ ආග්‍රහණය කරන සුළඟ ආග්‍රහණය කරන සත්වයන් මිනිස්යන් තුලත් අමුතු ගුණාංග ඒ නිසා ඇති වෙනවා. හේතුව තමයි මෛත්‍රිය පින්වත්නි. ඔන්න ඔතෙන්ද කිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. ගෙදරක වුණත් මව් දෙමව්පියන් සමගියෙන් මෛත්‍රී සහගතව ජීවත් වෙනකොට ඔවුන්ගේ පවුල්වල උත්පත්තිය ලබන්නේ පින් ඇති දෙවි දේවතාවෝ. දිව්‍ය ලෝකවලින් චුත වෙන දෙවි දේවතාවරු මිනිස් ලෝකයෙන් යුතවන පින් ඇති මිනිස්සෝ නැවත පිළිසිඳ ගන්නේ අන්න එබඳු ගුණවත් මව් දෙමව්පියන්ට දාවයි කියන බව එතන දක්වලා තිබෙනවා. ඒ නිසා උපන්දා ඉඳලා ගෙදරට හොඳයි මව්පියන්ට හොඳයි පවුලට හොඳයි පරම්පරාවට ආලෝකයක් අන්න. මව්පියන් කාගෙන බීගෙන අනාචාරීව වෛරයෙන් ක්‍රෝධයෙන් කලකෝලාහල කරගෙන ගේ දොර අපිරිසිදුව තබාගෙන ජීවත් වෙන විට එබඳු තැන්වල මව් කුසක පිරිසිඳ ගන්නේ යක්ෂ, പ്രേත, භූත, පිසාච, කුම්භාණ්ඩ, අසුර, රාක්ෂස ආදී තැන්වලින් චුත වෙච්ච පින් පිරිහිච්ච පෞකාර සත්‍ය. ඒ උපන්නයින් පස්සේ ඒ gedarat කරදේ ඒ අය තව තවත් හිඟමනට වැටෙනවා කලකෝලාහල වැඩි විප්ලව වැඩි අසමගිය වැඩි දූෂණය වැඩි අන්න එබඳු தත්වයට අපේ රටවල් අදපත් වෙලා තිබෙන්නේ කවර හේතුන් නිසාද කියන බව වටින් ගොඩින් හයි මේ වචන කියනකොට ඔය පින්වතුන්ට හිතා ගන්න පුළුවන්. ඔන්න බලන්න. කොයිතරම් සමාජයේ වෙනස් වෙනවද කියන බව. ඒ අනුව මේ දිව්‍ය පුත්‍රයාත් ඔය වචනේ කිව්වා. ඔබ වහන්සේගේ මෛත්‍රිය. ඒ නිසා සත්වයින්ගේ මිනිස්සුන්ගේ හිතක් වෙනස් වෙලා. ඒ මොකද අර පිරිසිදු වාතයට මිශ්‍ර වෙනවා මේ උදාර මෛත්‍රී ගුණය. ඒක මානසික චෛතසික බලවේගයක්. ඒ නිසා මම ඔබ වහන්සේගේ ওই බලය නිසා අපට විශාල සිතක් ස්වාමීනි වඩින්නට එපා දිගටම මේ වැඩයින්ට ඒ ආරාධනාව කරන්නයි මම මේ අඬ අඬා ඔබ වහන්සේට කියන්නේ. මගේ විශ්ීමෙන් ඔබ හැමට යහපතක් වෙනවනම් මම තව ටික කලක් මෙහි ඉන්නම් කියලා පින්වත්නි අර විශාක තෙරුන් වහන්සේ තව දෙතුන් මාසයක් හිටියා. අනේ එවරක් යන්න දුන්නේ නැහැ. මොකද ওই දෙවි දේවතාවු සලකනවයි කිව්වහම මේ පින්වතුන් වරදවා තේරුම් අරන් තියෙන ක්‍රමයක් කියනවා. දෙවි දේවතාවරු අපට පේන්න අර හාඳුරන්ට පෙවුනා වගේ ඇවිදින් උදව් කරනවා කියලා එහෙම නෙමෙයි. මිනිසුන්ගේ මනසට කවනවා. මෙන්න මේ පුද්ගලයා ගැන හොයන්න බලන්න සලකන්න කියලා 아무තු ගතියක් ඇති කරවනවා. ඉතින් ඒ නිසා අර දිව්‍ය පුත්‍රයාගේ මෙහෙයවීම යටතේ අනේ මිනිස්සු ඇවිදින් ආයත් යාඥා කළා ස්වාමීනි යන්න එපා මෙහි නවතින්න. එහෙම කිය කියා උන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම ජනතාවට අදහස් කවලා ඒ දිව්‍ය පුත්‍රයන් විසින් උන් වහන්සේට අපෝපස්ථාන කළා සිතුළු පව්වේ දීම විශාක තෙරුන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ රහත් ඵලයට පත්තුණු බවත් බණ පොතේ දක්වලා තිබෙනවා. ඔය මෛත්‍රිය. ඒ නිසා හිතන්න එපා කවුරුත් ඕක ඔය විශාක තෙරුන් වහන්සේට විතරක් නෙවෙයි. ඔය ಗುಣ දියුණු කරන කවර කෙනෙකුට උවද අද වුණත් ඒව ලබා ගන්න පුළුවන් හැබැයි එක දවසින් දෙකෙන් ප්‍රතිඵල ගන්න බෑ. ඔන්න ඔය කාරණේ විශේෂයෙන්ම මතක තබා ගත යුතුය. විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයට අයත් කතා ප්‍රවෘත්තියක් තවත් අටකතා කීපයක මේ ගැන දක්වලා තිබෙනවා. ඒ නිසා මෛත්‍රිය කියන්නේ ඒකයි. ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. මගේ ජීවිතයත් ওই தത്വයට අනුක්‍රමයෙන් පත් කරගත යුතුයි කියන හැඟීම අපි හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. ಗುಣධර්ම එකපාරට සම්පූර්ණ කරගන්න බෑ. දවසින් දවස ටිකින් ටික අනුක්‍රමයෙන් අපි ඒවා දියුණු පමනු කර කියා ගන්න ඕනේ. එතකොට අපට ලොකු දියුණුවක් ඇති වෙනවා. ආධ්‍යාත්මික මානසික දියුණුවකුත් ඇති වෙනවා. අපි ආශ්‍රය කරන අයත් යහපත වෙනවා. අපේ රටට සනසිල්ලක් ලැබෙනවා. රටට අධිග්‍රහිත ඉෂ්ට දේවතාවෝත් පැහැදීමටපත් වෙනවා. එතන වහින්ටක වුණත් ප්‍රමාණයකට වහිනවා. ඉඩෝරයක් වුණත් විනාශයක් වෙනකන් ඉඩෝරයක් පවතින්නේ නැහැ. ගස් කොළන් වල, ගෙඩි වල වුණත්, අලබතලාගේ වුණත් නියම ඕජස් ගුණය හරියට හිටිනවා. එතකොට ලෙඩ දුක් අඩුයි. මේ වගේ පිරෙන්න ඕනේ රෝහල් කරා ඒ වගේම මේ මහ ජනතාවට බෙහෙත් කරන ස්ථාන කරා බලන්න අද හැමතැනම පිළිලා ඔක්කොම අසනීපකාරයෝ. ඒ මොකද අපේ අර ගුණාත්මක භවෙන් අපි පිරිහීමේ අනිෂ්ට ප්‍රතිඵලයයි ඒ. ඒ தත්ත්වය අපට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ಗುಣධර්ම දියුණු කරන්න යහපත් පැවැත්මකට නැඹුරු වන්නට අදිෂ්ඨානයක් වශයෙන් තබාගත යුතුයි කියන බව මේ දේශනාවෙන් කිය යුතුව තිබෙන දක්වාලිය යුතුව තිබෙන ප්‍රමුඛ අදහස බව මම මතක් කරන්න කැමතියි. ඒ නිසා බණ පොත් බලන්න ඕනේ. ඕවායේ කැවිලා තියෙන අදහස් අපි සම්බන්ධ කරගන්න ඕනේ. අපේ ජීවිතයට අනුබද්ධ කරගන්න ඕනේ. ඒවා පිළිපදින්න ඕනේ. එමගින් අපි කාට ශනසිල්ලක් ලබන්න පුළුවන්. ඔය කරුණු සියල්ලක් හිතට අරගෙන දැන් මේ පැයක් පමණ ධර්ම ශ්‍රවණය කළා මේ උදාාර ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය බලයක් හේතු කොටගෙන අපි සෑම දිනාට අපරට වාසීන්ට දෙව් මිනිස් සපත් කෙලවර අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මියගිය රාජරාජ මහා මාත්‍යාදීන්ටද අපේ ඥාතීන්ටද ඒ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි අද මේ දේශනාව අවසන් කරනවා සෑම දිනාටම තුනුරුවන් පිහිටයි කෙලවර අපි කාටත් අමාමා නිවන් සම්පත්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ittavata cammehi sampatang punya sampadang sabbe deva anumodantu sabbe bhuta anumodantu sabbe satta anumodantu sabba sampatti siddhiyā